හොඳයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේම තමයි. එතකොට දැන් අපිට දැන් අපි හිතමු මම මොන හරි ගිනි තියනවා. එතකොට ඒ එතන ඇති වෙනවනේ රූප වෙනස් වෙනවනේ. එතකොට මේ රූප වෙනස් වීමත් අර අපේ එකත් එක්කම සින්ක් වෙන සින්ක්‍රොනයිස් වීමක් කොහෙත්ම නැහැ. ඒක අර වගේ විවිධ තැන් තැන් තැන්වලදී ඇති වෙන්න පුළුවන්. ඒ ඒ කියන්නේ දැන් ඒකයි අපේ අපේ ඇගේ ඇති වෙන එකයි සින්ක්‍රොනයිස් වෙන්නේ නැහැ කියන්නේ ඒ අතනම සිද්ධ වෙන එකෙත් වෙනස්කම් තියෙනවා. දැන් ඒකනේ මෙතන කිව්වේ ඒ රූපයක් පවතිනවා චිත්තක්ෂණ 17ක්. ඒ 17 කියලා කියන්නේ අනුචිත්තක්ෂණ 51ක්. ඒ 51 ගත්තන් පස්සේ දැන් අපේ ඇහි පහළ වෙන චක්සු ප්‍රසාදයේම අර චිත්තක්ෂණ 51 දී පළවෙනි චිත්තක්ෂණේ හටගන්නේවා තියෙන්න පුළුවන් චිත්තක්ෂ දෙවෙනි චිත්තක්ෂණේ තියෙන්න පුළුවන් චිත්තක්ෂණ තුන්වෙනි එකේ තියෙන්න පුළුවන් හතරවෙනි එකේ. එතකොට පහළ වෙලා චිත්තක්ෂණ දෙකක් ගත වෙලා තියෙන්න පුළුවන්. පහළ වෙලා චිත්තක්ෂණ තුනක් ගත. ඒ හැම තරාතිරමකම රූප කොටාස ගොන්නක් තමයි අතන තියෙන්නේ. රූප කොටාස එකතුව. ඒ එකතුවේ රූප ඒ දැන් රූප කලාප තනි රූප කලාප තියෙන රූප කලාප සමූහයක්නේ. ඒතරේ රූප කලාප සමූහය ගත්තන් පස්සේ එතන එක් එක් රූප කලාපවල ආංශ වෙනස් වෙනවා ඒක ඇතුළේ. දැන් ගිනි තිබ්බහම ඒ ගින්දරපත් වෙලා යනකොට එතන හටගන්න තේජෝ රූපම එකම විදිහට නෙමෙයි. සමහර තේජෝ රූප හටගෙන එක් චිත්තක්ෂණයක් ගත වෙනවා. සමහර තේජෝ රූප හටගෙන චිත්තක්ෂණ දෙකක් ගත වෙලා. අන්න එහෙම 51 දක්වාම තියෙන්න පුළුවන් ඒක ඇතුලේ. හොඳයි. ඔබ වහන්සේගේ මේ මම අහපු ප්‍රශ්නේ මට උත්තරේ මට තේරිච්ච දේ තමයි. ඒ කියන්නේ චිත්තක්ෂණ ඉතාමත් කුඩා නිසා අපිට ඇත්තටම එකම එකම කුඩා චිත්තක්ෂණයක් ඇතුලේ රූප දෙකක් පොඩ්ඩක් වෙනස් කාලවලින් ඇති වෙනවා. එහෙම අර කන්ටිනියස්ලි මන්ට එක දිගට ඇති වෙනවා කියලා හිතන්න අවශ්‍ය නැහැ කියන එක. අවශ්‍ය නැහැ. දැන් දැන් චිත්තක් දැන් එක චිත්තක්ෂණයක චිත්තක්ෂණ තුනක් අනුචිත්තක්ෂණ තුනක් තියෙනවානේ. එතකොට ඒ එක එක එක සිතක් ගත්තාම උත්පාද තිතිභංග කියලා අවස්ථා තුනක් තියෙනවානේ. එතකොට ඒ සිත උපදින අනුචිත්තක්ෂණයේදී රූප උපදින්න පුළුවන්. ඊට පස්සේ ඒ ඒ චිත්තක්ෂණේ තිති අවස්ථාවේදීත් රූප උපදින්න පුළුවන්. ඒ චිත්තක්ෂණේ භංග අවස්ථාවේදීත් රූප උපදින්න පුළුවන්.